සින්දිහි සිවිතුරු හොයාගත්ත මතු කරගත්ත අර කාරණා අංශ තුන ගැන පළවෙනි කාරණේ එදා මෙදා කුරු ජීවත් වීමෙන් තරම් දේවල් අත්පත් කරගත්තද දෙක ඒ දැනට කීයක් ඉතිරිව තිබෙනවද? ඊ දෙනෙකු දැනට තමන් ළඟ ඉන්නවද? තුන්වෙනි අවසාන කාරණය තව කීයක් නම් දේවල් හොයනවද? ඉදිරි අනාගතේ සඳහා ඉතින් මේ සංඛ්‍යාත්මක අ ලැබෙන උත්තරේ පමණ වැදගත් නැහැ නමුත් මේ විමසීම අලුත් දොරටුවක් විවර කරනවා. මෙහෙම හිතනකොට මේ මෙහෙම හොයන විට යම් අවදිමත් බවක් ඇති වෙනවා. අභ්‍යන්තරයෙන් මෙතෙක් දෙදා සිටි කෙනෙකු ඇහැරෙනවා. ඇහැරගෙන ඉන්න කෙනෙකුත් ඉන්නවා, නිදාගෙන ඉන්න කෙනෙකුත් සිටිනවා. හැම මිනිස්සෙක තුලම සාමාන්‍යයෙන් කවුද ඇරගෙන ඉන්නේ සාමාන්‍යයෙන් හොයන කෙනෙක් මොනවද හොයන්නේ Taman ළඟ නැති දේවල් Taman ළඟ නැති අය හොයනවා මේ දේ නැතුව බෑ අර කෙනා නැතුව බෑ අර තැන නැතුව බෑ මෙහෙම මේ ඈතින් තියෙන දේවල් වලට පුළුවන් තරම් දැහැ දිගු කර අල්ලාගෙන ළඟට ඇදගන්න කෙනෙක්. එහෙම කෙනෙක් තමා මතු පිටින් මෙතන ඉන්නේ. මතු පිටින්. හැම මිනිස්සෙකුගේම මතු පිටේ ඉන්න කෙනා ගනුදෙනුකාරයෙක්. ගනුදෙනුකාරයෙකුට වැඩිය මේ බිස්නස් කරන කෙනෙක්. ව්‍යාපාරිකයෙක්. හැම මිනිස්සෙකු තුළම ව්‍යාපාරිකයෙකු ඉන්නවා. උපයල් සතුවලින් හෝ වෙන ක්‍රමයකට හෝ දේවල් මිලේට ගන්න, ණයට ගන්න, අප්‍රමාදයට ගන්න, උතුර ගන්න කෙනෙකු ඉන්නවා. ශාන්තකේ සබා ගන්න කෙනෙකුත් ඉන්නවා. මේ දෙන්නම එක්කෙනෙක්. ඉතින් මේ එහෙම කෙනෙකු තමයි ඉපදුනේ. උපදින ඉපදීම ගැන කියන විට අපට නිතරම ඇහෙන දෙයක් තමයි ඉස්සතින් ආවේ කියන්නේ. ඉස්සතින් ආවේ. මෞකසින් දිහි වෙන විට නම් එහෙම තමයි පේන්නේ. අපි කියන කිසි දෙයක් නැහැ. ඉස්. ඒ නිසා ඉස්සතින් ආවා කිය කියන්න පුළුවන්. ඒ මෞකසත කෙනෙකු ආවේ කොහොමද? ඉස්සතින් දෙතර අද්දකකුත් නැහැනේ මෞඛසට එන විට. අද්දකකුත් නැතුවයි ආවේ. ඉස්සතින් නොවේ. දෙයක්ක්ම නැතුව දෙයක්ක් පමණක් නෙමේ ශරීරයේ එකම එක ශෛලයක්වත් නැතුවයි මෞඛසට කෙනෙකු ආවේ. ඒ කෙනෙකු ආවා. කෙනෙක් ආවා මෞඛසට. ඒ ආවේ ඉස් ඉස් ඉතකින් නොවේ. අපට නෑනේ ඒක හිතක් න්යාය විඥානයක් මේ කන්දබ්බේ කුකේ පැමිණීම කියන්නේ කියන්නේ විඥානයේ පහළ වීම මේ පැමිණි විඥානය හිස් විඥානයක්ද මුකුත්ම නැති විඥානයක්ද විඥානය භෞතික නෙවෙයි භෞතික නොවන විඥානයක් ඇතුලේ භෞතික කිසිම දෙයක් තියෙන්න බෑ භෞතික දේවල් තියෙන්නේ භෞතික දේවල් ඇතුලේ. භෞතික නොවන විඥානයක් තුළ එකම එක අණුවක්වත් පරමාණුවක්වත් තියෙන්න බෑ. එයින් බැලුවොත් භෞතික වශයෙන් නම් නිස්මහිස් විඥානයක් තමයි යාවේ. දැන් තියෙන්නේ භෞතික වශයෙන් නම් හිස් විඥානයක්. විඥානය ඇතුලේ භෞතික කිසිවක් නැහැ. තියාගන්න බෑ. උලඟවත් නැහැ. උලඟත් භෞතිකයි, උලඟවත් නැහැ විඥානය ඇතුලේ. කැමිනි විඥාණය මෞකසේ පිළිෂ්ඨගත් විඥාණය භෞතික වශයෙන් හිස්. ඒ ගැන අපිට හරියට ඇහින් බලලා කියන්න බැරි වුණාට භෞතික වශයෙන් හිස්ද නැද්ද කියලා. නමුත් න්‍යායානුකූලව ධර්මානුකූලව තර්කානුකූලව ඒ නිගමනයේ දෙන්න පුළුවන්. එයින් එපමණක් නොවේ ප්‍රායෝගික වශයෙන් උනත් අද තියෙන විඥානයේ දිහා බැලුවත් Tamangeම විඥානයේ දිහා ඒ විඥානයේ ඇතුලේ කිසිම භෞතික දෙයක් නැහැ. කවුරුවත් නැහැ විඥානය ඇතුලේ. තමනුත් නැහැ වෙන කෙනෙකුත් නැහැ. දෙයක් දොරක් කාර් එකක් රූප වාහිනියක් ඒ කිසි දෙයක් විඥානය ඇතුලේ නැහැ. ඒ වගේ ඒ ඉබඳු දේ විඥානය ඇතුලේ තියෙනවා නම් බාහිර වශයෙන් තියාගන්න ඕනෙත් නැහැ. විඥානය ඇතුලේ වාහනයක් තියෙනවා නම් බාහිර වශයෙන් වාහනයක් තියාගන්න ඕනේ නැහැ. විඥානය ඇතුලේ ගෙයක් තියෙනවා නම් ඉදමක් තියෙනවා නම් බාහිර ඉඩම් ගෙවල් අවශ්‍ය නැහැ. මේ විඥානය ඇතුලේ කිසිවක් නැහැ. නැත්තේ විඥානේ කිස් නිසා. එය මානසික දෙයක්. භෞතික දේවල් වලින් කිස්. කිස් කියන්නේ ඒකට ගැළපෙන්නේ නැහැ. එහෙම භෞතික වශයෙන් විස් විඥානයක් තමයි ආවේ. ඒ විඥානය තමයි හිස් අත් දෙකක් නිර්මාණය කළේ මව් කුස තුළ සිටින ඒ මාස 8 9 10 කාලය තුළ ඒ විඥානය තවත් දේවල් වල උපකාරීත්වයෙන් කර්මයේ උපකාරීත්වයෙන් ආහාරවල දේශගුණ කාලගුණ සහ මවගේ උපකාරයේ අන්න ශරීරය අත් දෙකක් පා දෙකක් එහෙම නිර්මාණය කළා. ඒක වෙනම කාරණයක්. දැන් නිකම්ම නිකම්ම විඥානයක් එනවද? ඒ නිකම් උලගේ පාවි වේ තිබෙලා මේ කොහේ හරි කොලයක් බිමට වැටෙනවා වගේ කිසි තේරුමක් නැතුව දැන් කොලේ තෝනේ නිසා නෙමෙයි මං අහවල් පැත්තේ යනවා එතන වැටෙනවා. බීජ උලගේ පා වෙනවා පාවෙලා ගිහිල්ලා සමහර තැන්වලට වැටෙනවා වැටිලා පෙළවෙනවා හැබැයි ඒ වැටෙන්නේ බීජයට අවශ්‍ය නිසා නෙමෙයි බීජයට එන තීරණයක් ගන්නත් බැහැ බීජේ දන්නේත් නැහැ ඒ වැටෙන හැම බීජයක්ම පෙළවෙන්නේත් නැහැ පෙළවෙන්න සුදුසු තැනකට වැටුණු බීජයක් පමණයි පෙළවෙන්නේ එහෙමද මේ විඥානේ ගමනක් විඥානයේ පැවැත්මත් උත්පත්තියක් සිදු වෙන්නේ නැහැ. අයාලි යන ගමනක් නෙවෙයි විඥාණයට ඕන නිසායි. විඥාණයට අවශ්‍ය නිසායි විඥාණය පතිත වෙන්නේ, පැලවෙන්නේ, රෝපණය වෙන්නේ, වැඩෙන්නේ. අවශ්‍යතාවයක් සමගයි විඥාණය ගමන් කරන්නේ පිළිසිඳ ගන්නේ වැඩෙන්නේ. අවශ්‍යතාවයක් එක්ක ඕනෑකමක් සමග මේ ඕනෑකමක තමා දහමේ සංහාව කියා කියන්නේ සංහාව. ඒ සංහාව නැමැති සුලංකට හසුව යන විඥානයක් තමයි තියෙන්නේ. තණ්හාව නැමැති සුළඟට අහුවෙලා තණ්හාව විසින් ගහගෙන ගසාගෙන යන ලබන විඥානය. මේ තණ්හාවේ එල්ලුණු විඥානයක්. නිදාස් විඥානයක් නොවේ. දැන් උනත් එහෙමයි. දැන් වෙන දෙයම තමයි දක්ුනේ. හිතක් වෙන්නේ. තණ්හාවෙන් පිරුණු විඥානයක්. ඒ විඥානයේක භෞතික වශයෙන් දේවල් වලින් පුරව ගන්නට බැරි වුණාට ඒ පුරවා ගැනීම ඕනෑකමින් පිරුණු දෙයකට තමයි විඥානය කියන්නේ. මෙය ලක්ෂණ කාරණයක්. විඥානයකට බෑ භෞතික වශයෙන් දේවල් අරගෙන තමන්ව පුරව ගන්න. හේතු විඥානේ භෞතික නොවන නිසා. හැබැයි සියලුම භෞතික දේ වල් වලින් තමන්ව පුරවා ගැනීමේ ආශාවෙන් පිරුණු ඒ සියලුම භෞතික දේවල් වල ස්වාමිය හිමිකරුවා අයිතිකරුවා ඒ සියල්ලේ පාලකයා වීමේ ආශාවෙන් පිරුණු දෙයක් තමයි සංසාරික විඥානය. ඉස්සතකින් ඉපදුනා සිවට සංනාවෙන් පිරුණු පිටකින් තමයි ඉපදුනේ. ඒකට සංනාවෙන් පිළිලා. සංනාවෙන් පිරුණු හිත හොයනවා තනියට යමක්. විඥාණයට තනියම පවතින්න බෑ. කිසිදු විඥානයක් සාමාන්‍ය විඥානයක් තනිව පවතින්නේ නෑ. තනිව ඉන්නත් බෑ විඥාණයට. ඒට සහායකයෙකු අවශ්‍යයි. සහායකයෙකු සාමාන්‍යයෙන් මේ විඥාණයට ඉන්න සහායකය තමයි සංඛාර. ඒසා තණ්හාව ධර්ම විස්තර කරනවා දෙවෙනියා කියලා. ගමන් සගය. ඒ ගමන් සගය මේ විඥාණය අරගෙන යනවා භෞතික දේවල් ළඟට. ගිහිල්ලා පෙන්නනවා. මෙන්න ඇඳුමක් මෙන්න කෑමක් මෙන්න පුද්ගලෙක් කියලා පෙන්නනවා. පෙන්නලා කියනවා ඔබ හිස්. ඔබ හිස්. ඔබ නිකමෙක්. නිකම්ම නිකමෙක්. කිසිම වැදගත්මකට නැති දෙයක්. මේ කියන්නේ කවුද? තණ්හාව. කියන්නේ කාටද? විඥාණයට. විඥාණයට මේ පාඩමක් කියලා දෙනවා. කියලා දෙන්නේ තණ්හාව. ඒ විඥාණයට වෙන මූලාශ්‍රයක් නැහැ. සාමාන්‍ය විඥාණයට තියෙන එකම මූලාශ්‍රය තමයි තණ්හාව. එකම සම්පත්ලාරිය. වෙන කියන්න කෙනෙකුත් නැහැ අහන්ත කෙනෙකුත් නැහැ සංහාව ඒ නිසා මේ තමන්ගේ මතය තමන්ගේ අදහස සිතෝසි කියාපාන්න ඔප්පු කරනවා ඔබ ඉස් ඔබ නිකම්ම නිකමෙක් ඔබට කවුරුවත් නැහැ ආවෙත් තනියම ඉන්නේ තනියම යන්නේ තනියම මොකද්ද මේ ජීවිතේ ඵලේ නිකම්ම නිකමෙක් වෙන්න එපා. වැදගත් කෙනෙක් වෙන්න. ධනවත් කෙනෙක් වෙන්න. බලවත් කෙනෙකු වෙන්න. වත් පොහොසත්ම් පොහොසත්ම් තියෙන කෙනෙකු වෙන්න. මේ ලෝකේම උදේ කරගන්න පුළුවන්. මේ ලෝකේම පේන ඇහෙන මේ සියලුම ලෝකයේ භෞතික ලෝකයේ උදේ කරගන්න පුළුවන්. ඒ හැකියාව ඔබට තියෙනවා. ඒ බලයක් තියෙනවා. මේ ලෝකයේ ඔබ ඔබේ කරගත්තේ නැතිනම් තව කෙනෙක් එයාගේ කරගනි. ඊට කලින් ඔබ ඔබේ කරගන්න. මේ විදිහට හරිම ලස්සනට හරිම තාර්කිකව තර්කානුකූලව න්‍යායානුකූලව විද්‍යානුකූලව සංහාව විඥාණයට මඟ පෙන්වනවා. හේතුව විඥානයේ තියෙන එකම ගමන් සැකය සංහාව. දෙවෙනිය. විඥානයේ පළවෙනි දෙවෙනිය තමයි සංහාව. වෙන කියන්ට කෙනෙක්වත් තහන්ට කෙනෙක්වත් මේ අසරණ විඥානීයට නෑ. ඒ සංසාරේ භවයෙන් භවයට ජන්නේ ජන්නේ ආත්මේන ආත්මේත ජීවිතයෙන් ජීවිතේත උපේක්ෂිත මරණේත මරණේසිත උපතට දුවන ඇවිදින විඥානයේත වෙන පිටක් නැහැ එකම පිට සංසාර එනිසා සංහාවට පුළුවනි ලක්ෂණක තමන්ගේ මතය සාහවුරු කරන්ත මොකද ඒක විරුද්ධ මතයක් කියන්න කෙනෙක් නැහැ. විරුද්ධව තර්ක කරන්න කෙනෙකුත් විඥානයේද නැහැ. මේ විදිහට මේ සාමාන්‍ය විඥානය තණ්හාවට වශී වුණෝ තණ්හාවට මෝහණය වුණෝ තණ්හාවෙන් ආවේශ වුණු විඥාන තණ්හාවෙන් ආවේශ වුණු ආරූඪ වුණු විඥාන ඒ විඥාණයට වෙන දැක්මක් නැහැ. එකම දැක්ම තණ්හාව පෙන්නන දර්ශනීය පමණයි. ඒ නිසා තමයි මේ විඥාණය අවිද්‍යාව මුල් කරගත්ත විඥානයක් කියන්නේ. අවිද්‍යාව කියන්නේ ඒ විඥාණයට වෙන අහන්න බලන්න කෙනෙකු නැහැ. අහන්න බලන්න යන්නේත් නැහැ. තණ්හාව දක්වන දක්වන තැනට යනවා. මෝඩ විඥාන. මෝඩම මෝඩ විඥාන. දැන් අවිද්‍යාව කියන නම්බුකාර වචනේ දීලා කියන්නේ. ඇත්තම ඇත්ත මොකද්ද? මෝඩම මෝඩ විඥාන. ඉතින් මේ විඥාණය එහෙම හිස්සතින් ආව කිව්වට මේ මුළු ලෝකේම Taman විතර ගැනීමේ පිළිකුල් ආශාවෙන් තමයි ආවේ. මුළු ලෝකේ. මුළු ලෝකේම කියවහම කොපමණද කියා විඥාණයම දන්නේ නැහැ. දන්නේ නැහැ. නොදන්නවා වුණාට එහෙම ඕනකමක් තමයි තියෙන්නේ. මුළු ලෝකෙම. ඉතින් අප අර කලින් කළ භාවනාවේදී දුටුවා මොන තරම් දේවල් මේ වෙනකොට තමන්ගේ කරගෙන තියෙනවද? තමන්ගේ මම තමයි අයිතිකරුවා මම තමයි ස්වාමිය මගේ කීයකට නම් කියන්න පුළුවන්කම තිබුණාද එදා මෙදා තුර කීයකට නම් කිව්වද කී දෙනෙකුට කිව්වද අතේ ඇඟිලි ගන්නට වැඩි ඉලක්කම් තුනේ නෑ හතර පහ හය මේ වෙලාව මදි මෙනෙහි කළොත් දසදහස් ලක්ෂ සංඛ්‍යාත දේවල් ඉතින් මේ තමයි ඇත්ත මොකද්ද මුළු ලෝකෙම මගේ කරගැනීමේ අභිලාෂයෙන් තමයි මේ ගමන යන්නේ. මේ ගමන ආවේ. ඉතින් ඒයින් නොසෑහෙන ප්‍රමාණය මගේ කරගෙන තියෙනවා. හැම විඥානයක්ම. ඉගෙන විඥානයක් වුණා, සාම ධන කුවේර විඥානයක් වුණා වෙනසක් නැහැ. ඉලක්කම් වලින් වෙනස් වුණා ලොකු ලෝකයක් තමන්ගේ කරගෙන තිබෙනවා. ඒ සේවත් අර දෙවෙනි කාරණය ගැන මේ විඥානය හිතන්නේ නෑ තණ්හාව හිතන්න දෙන්නේ නෑ පළවෙනි දේ ගැන හිතන්න දෙන්නේ නෑ තණ්හාව හැම විටම විඥානයේ ඔළුව හරවන්නේ තාම අයිති කරගන්න බැරි වුණු දේවල් පැත්තට කොහොමද මෙච්චර කල් හිටිය තාම අර දෙයක් නෑ නේද? අර යන්න බැරි වුණා නේද? අර කෑම කන්න බැරි වුණා නේද? මේ දේ බලන්න බැරි වුණා නේද? මේ සංහාව හැම විටම මේ දක්කන්නේ අනාගතේ. තවම ස්පර්ශ කරන්න බැරි වුණු ලෝකේ. ඒ පෙන්වන ලෝකේ. හැබැයි භාවනාවේදී අපි බලනවා ඒ තණ්හාව නොපෙනෙන කාරණා දෙක ගැන. පළවෙනි කාරණේ තමයි මුල්ම කාරණේ කොපමණදී අයිති කරගත්තද? ඊටවතුනි මෙය ඉතාම රසවත් භාවනාවක්. පොතක් අරගෙන ලියන්න පටන් ගත්තොත් ගන්න කියන දවසක ඉඳලා හරි අද පටන් ගනී ඊයේ දෙදේ අතීතයේ යන විදියට හරි මොනතරම් දේවල් වල අයිතිකරු බවට තමන්පත් වුණාද තමන්ගේ ග්‍රහණයට ගත්තද පෑන් පෙන්සල් වලින් පටන්ගෙන මුල් කොටවල ඉදිකටු වලින් පටන්ගෙන ලියාගෙන ලියාගෙන ලියාගෙන ගියෝ ලස්සන නවකතා පොතක් ලියන්න පුළුවන් ලස්සන නවකතාවක් හැම කෙනෙකුගේම ජීවිත කතාව හරිම ලස්සනයි ඒ අයිති කර ගැනීම පිළිබඳ. හරිම ලස්සනයි. කොහොම සුඛාන්තය. ශෝකාන්තයක් නොවේ සුඛාන්තය. ඒ ශෝකාන්තයක් බවට පත් වෙන්නේ දෙවෙනි කාරණේ දෙන විට කුමක්ද දැන් කීයක් ඉතිරි වෙලා තියෙනවද? කීයක් ඉතිරි කරගන්න පුළුවන් වුණාද? මුදල් වලින් පමණක් නොවේ ඒ අයිති කරගත් දේවල් එවිට තේරෙනවා බොහෝම දේවල් නැතිව ගොස් තිබෙන බව අහිමිව ගොස් තිබෙනවා අහිමි කරගෙන තිබෙනවා ඕනේ කමින් අහිමි කරගෙන තිබෙනවා ඕනේ කියා ඕනේ කියන වෙලාවක දේවල් අපව තමා ගොස් තිබෙනවා ඒකෙන් එන එන විට නම් මෙය ශෝකාන්තයක් පැත්තට හැරෙනවා. අයිති කර ගැනීම සුඛාන්තයක් වුණාට අහිමි වීම ශෝකාන්තයක්. බොහොම ටිකයි ඉතිරිව තියෙන්නේ. ඇත්තම ඇත්තේයි බොහොම ටිකයි ඉතිරිව තියෙන්නේ. භෞතික වශයෙන් බොහොම ටිකයි ආයු කාලයේ පැත්තෙන් බොහොම ටිකයි. මේ මොහොතේ Taman සමග තියෙන්නේ. බොහොම ටික ඉතින් කෙනෙකුට කියන නෑ එහෙම කියන්න බෑ මට බොහෝ දේවල් තියෙනවා. ඇඳුම් උනත් අල්මත් ගණන් තියෙනවා. ඇඳුම් අල්මරි ගණන් තිබුණාට හිතවතුනේ මේ මොහොතේ Taman ළඟ තියෙන්නේ කැඳුමයි. එකයි තියෙන්නේ. අනිත් ඒවා ඒකද නැද්ද කියන්න දන්නේ. මේ මොහොතේ තියෙන දේ ගැන විතරයි මේ මොහොතේ විශ්වාසයක් සබන්ත පිළිවන්නේ. ඊළඟ තුන්වෙනි කාරණේට එන විට මේ අන්න සංහාව හරි සතුටින් එකතු වෙන භාවනාව. තව මොනවද ඕනේ? තව මොනවද ඕනේ? ඇහුව ගමන්ම උත්තර දෙන්න පටන් ගන්න සංහාව. එදියා ලොකු ලයිස්තුවක් දෙනවා. දිග ලයිස්තුවක්. ඒ ඉවරයක් නැහැ. දවස ඉවර වෙයි. ලයිස්තුව ඉවර වෙන්නේ නැහැ. ඒ හැම කාරණයක්ම අර දේවන මේ දේවන කියන ගමන්ම තණ්හාව කියනවා ඒ නැතිකම් මේ විපාකක් කියනවා මේ නැතුව වැඩක් අරයටක් තියෙනවා මෙයාටක් තියෙනවා ඔයාට තමයි ඉතින් එතන එහෙම කියනකොට දැන් අරයටක් නැහැ මෙයාටක් නැහැ කාටවත් නැහැ ඒ නිසා ඔයාටත් නැහැ කිව්වොත් නම් එහෙනම් තමක් නැහැ කියලා ඉන්න පුළුවන් මේ තණ්හාව එහෙම කියන්නේ ඒ නැති අය ලක්ෂ කෝටි ගණක් ඉන්න ලෝකෙට ඒ නැති අයව පෙන්වන්නේ ඒ අයව නිදර්ශනයට ගන්නෑ නිදසුනකට. ගන්නෙ තියෙන එක්කෙනෙක් දෙන්න. අරගෙන පෙන්වන මෙයාටත් තියෙනවා අරයටත් තියෙනවා. ඔබට තමයි නැත්තේ. මේන කීවහම මේ විඥාණය ඇති වෙනවා තම හැඟීමක්. කුමක්ද ඒ හැඟීම ඒක තමයි මානය කියලා කියන්නේ මානයක් ඇති කාටත් නෑ ඒක ඔබටත් නෑ කිව්වොත් <clears throat> එතනත් පුංචි මානයක් තියෙනවා ඒ මානය දඟලන බල කරන දක්කන දුවවන මානයක් නොවේ ආ එහෙනම් කමක් නෑ කියා නවතින්න පුළුවන් මානය හැබැයි තියෙන කෙනෙක් දෙන්නෙක් වෙන්නලා ඒ ඇයිට තියෙන ඔබට නෑ කියවහන මේ මෝඩ විඥානය ඇති කරගන්නවා හීනමානයක්. හීනමානය. මේ මෝඩකම නිසා මානෙ ඇති වෙන්නේ මොන මානෙ වුණත් ඇති වෙන්නේ මෝඩකම නිසා. විශේෂයෙන් හීනමානය. ඒ හීනමානය ඇති කරගත් විඥානය හිතනවා එහෙම වෙද්දෙන්න වෙද්ද දෙන්න බෑ. එහෙම කොහොමද වෙන්න දෙන්නේ? එයාට ඕනේ තරංගයක්. මානෙට තරංගයක් අවශ්‍යයි. ඉතින් මෝඩ විඥාණය ඕන් නැති තරංගයකට ආදමනවා. ඕන් නැති රේස් එකකට. ඒතර රේස් එකක් තිබුණේ නැහැ, තරංගයක් තිබුණේ නැහැ. නමුත් දැන් තරංගයකට ඇවිත්. අරයි දන්නේ නැහැ. ඒ කවුරුවත් දන්නේ නැහැ. ඒ කිසි කෙනෙකු හොයන්නේත් නැහැ. හැබැයි මේ තරංගයේ නිතරංගයේ නිතරංග තරංගය කවුරුවත් දන්නේත් නැති කවුරුවත් හොයන්නේත් නැති කාටවත් ඕනෙත් නැති තරංගයක විඥානයේ උදකලාව තරඟ කරනවා. උදකලාව. ඉතින් බලන්න මේ තණ්හාව මොනතරම් කපටිද සූක්ෂමද මෙයා දන්නවා මේ විඥානයේ කොහොමද අසුරවන්නට ඕනේ කියලා. ඒ ඕනේ වෙලාවට ඕනේ හැඟීම ඇති කරලා දැන් මානෙ ඇති කළ පුළුවන්ම කියන මානෙ විඥානයේ පිටතන ඉන්නද? මං ඇයි දෙවෙනි වෙන්නේ? තුන්වෙනි වෙන්නේ? දැන් මේ විදිහට එයා අනාගතේ පැත්තෙන් ඕනෙත් නැති ඉතලවත් දේවල් අයිති කරගන්න සැලසුම් කරනවා වෑයම් කරනවා. ඉතින් මේ තමයි ජීවිතය. ඔය කාරණා දෙක තුනෙන් ජීවිතය කියන්නේ සාමාන්‍ය. ඉතින් මේ ජීවිතයෙන් අර විඥානය සතුටු වෙනවා. සෑහීමකටපත් වීමක් නැහැ. සතුටු වෙනවා. එයාගේ සතුට තමයි නැති දේ ඇති කර ගැනීම. ඇති කරගත්ත දේ සබා ගැනීම. නැති වෙන්නට නොදී සබා ගැනීම. කට තව කෙනෙක් ඇති කරගත්ත දේ තමනුත් ඇති කරගන්න උත්සාහ කිරීම. දැන් ඔය කාරණා දෙක තුනේට සීමා වෙන හරීම බාල පොළඳ ලාමක ශක්තියකට තමයි සාමාන්‍ය විඥානය කියන්නේ. ඒ නිසා තමයි සාමාන්‍ය විඥානය අවිද්‍යාවේ නිර්මාණයක්. අවිද්‍යාවේ නිර්මාණයක් කියන අවිද්‍යාපත්‍ය ඒ අවිද්‍යාව විසින් සකස් කරපු අවිද්‍යාපත්‍ය සංඛාර සංඛාරපත්‍ය විඥාන. කියන්නේ ඒ නිසා. මේ කාරණා විදර්ශනාවට පමණක්ම දර්ශනය වෙන දේවල්. විදර්ශනාවට පමණක්ම දර්ශනය වෙන දේ කියන්නේ 아무තු හැක් 아무තු පන්නදීකට නොවේ. කියන්නේ හිතනකොට මෙනෙහි කරනකොට ඒ අනුව බලන විට පමණයි පේන්නේ. එහෙම නැත්නම් පේන්නේ ඒ සඳහා මේ උත්සාහය වෙන මොනවද දැකීම නෙවෙයි මේ විඥානයේ බොලගත්තේ ඒ විඥානයේ තියෙන බාල බව, ලාමක බව, ලපටි බව විඥානයේ කුමතු බව දැකි. දැන් මේ විදිහට ওই ගමන යනවා. ගිහිල්ලා පුළුවන් දවසක් වෙනකල් යයි. බැරි වුණ දවසක මොනවා වේද කියන්ට දන්නේ නැහැ. කෙසේ හෝ මේ මතු පිට ගමන ඒක බොහොම මතු පිට ජීවත් වීමක් නිකන් සිවියක් වගේ ගහක සිවියක් වගේ. අවාසනාවට කාරණීය හිතවතුනි බොහෝ මනුස්ස ජීවිත මෙය සිවියක් වගේ. නිකම්ම නිකම් සිවියක් වගේ. ඒ හරයක් නෑ, ගැඹුරක් නෑ, සාරයක් නෑ. හරය ගැඹුර සාරය තමයි මේ බාහිර ලෝකේ තියෙන දේ පුළුවන් තරම් අල්ලා ගැනීම ඒවයි අයිතිකරු බවට පත් වීම කියන සිතිවිල්ල හැර වෙන හරයක් සාරයක් නැහැ. දැන් මේ පුරාවෘත්තේ මේ කතන්දරේ ওই විදිහට යනවා. ඒ යන අතර මේ එහෙම එහෙම ලෝකයක් අයිති කරගන්න ඉතාලගෙන ඒ පිරුණු ආශාවකින් මේ විඥානීය කුසතාව එතනින් පිළිසිඳගෙන ඉහි වෙලා මෙහෙම ගමනක් ආවනේ. එයාට එයාටින් එයාට හැංගිලා එයාට වහන් වෙලා තවත් කෙනෙකුත් මෙතන ආවා. තවත් කෙනෙකුත් මෙතන ඉන්නවා. ඒ අන්න ඒ කෙනා නිදාගෙන ඉන්නේ. දවදියෙන් ඉන්නේ මෙයා දෙන්නටම එකපාර ඇහැරගෙන ඉන්න බෑ. ඒ සමහර විට අර කෙනා මුළු ජීවිත කාලෙම නිදි. මේ යහත් ආවා. විශේෂයෙන් මනුස්ස ලෝකෙට යනවා. වෙන කොහේ නොගිය මනුස්ස ලෝකෙට මේ විඥානයේ දවිත අනිවාර්යයෙන් එනවා. හැබැයි මේ මේ විඥානය දන්නේ නැහැ. සංනාවෙන් සංනාවේ අදිනත් අල්ලගෙන යන විඥානයේ දන්නේ නැහැ. තවත් කෙනෙකුත් හැංගිලා පිටිපස්සෙන් Taman සමග එන බව. සාමාන්‍ය විඥානය ආපහු හැල්ල බලන්නේ නැහනේ. සංනාව ආපහු හැල්ල බලන්න දෙන්නේ නැහැ. ඉස්සරහනේ පෙන්නන්නේ. ඒ නිසා දකින්නේ නැහැ. හැබැයි ආවා. ඇවිත් ඉන්නවා. එයා ආවේ ඔය මෙතෙක් රස නොබලපු ආහාරවල රස බලන්නවත් මෙතෙක් අඳින්න බැරි වුණාට ඇඳලා බලන්නවත් පළඳින්න බැරි වුණු ආදරණ පළඳින්නවත් යන්න බැරි වුණු තැන් වලට යන්නවත් නොවේ. එහෙම ලාමක බොළඳ ආශාවක් එයාට නැහැ. එයාට එයාට තියෙන ඕනෑකම තමයි මේ මිනිස්සයා මේ වැටෙන අමාරුවෙන් දෙරගෙන. කොයි මිනිස්සයාද මේ අර විඥානය මේ තණ්හාවේ දාශේ කුණු තණ්හාවේ ඒ පරිමිතිය අල්ලාගෙන අන්දෙක් වගේ ඒ තණ්හාව පසුපසින් යන මේ විඥානයේ මේ වැටෙන මර උගුලෙන් මෙයාව අදවත් තේරගන්න අවස්ථාවක් ලැබෙයි කියා ඒ ඕනෑකමින් ඒ කරුණාවෙන් ඒ දයාවෙන් ඒ ආදරයෙන් එන කෙනා. එයාට තියෙන ඒ ඕනෑකම. අදවත් අවස්ථාවක් ලැබෙයි කියලා. අද කියන්නේ මේ ජීවිතේවත් අවස්ථාවක් ලැබෙයි. එහෙම අවස්ථා හොය හොය ඒ හිතවතා ඒ ආධ්‍යාත්මික මිත්‍රයා එදා මෙදා තුර සංසාරේ හැමදෑම මේ විඥානයේ පිටිපස්සෙන් එන්න ඇති. අනිවාර්යයෙන්ම එන්න ඇති. මේ හැබැයි සමහර තැන්වල එයාට වැඩ කරන්නම බැරි තැන් තියෙනවා. එහෙම තැන් තමයි අපි කියන අභෞවිය ස්ථාන ඔය හතර අපාය සහ තවත් සමහර සුගති වල එයා හිතයට එයාට මෙලෝ දෙයක් කරගන්න බෑ. ඒ භෞතික පරිසරයේ ඒක සුදුසු නෑ. මේ මනුස්ස ලෝකයේ ගත්තොත් උන් සුදුසු තැන. මනුස්ස ලෝකයේ සුදුසු වුණාට හැමදේම සුදුසුත් නෑ. නැති මේ කාලේ බොහොම සුදුසු කාලයක්. ඒ නිසායි බුද්ධෝත්පාද කාලයක් කියන්නේ. මේ යත් ඉන්නවා. යත් පිළිවෙත ගත්තා. මේ විඥානයේ පිළිසිඳ ගන්න විටම එයත් පිළිසිත ගත්තා. එයත් දිහි වුණා. මෙය මෙතන ඉන්නවා. මෙතන කියන්නේ මේ මේ ජීවිතේ ඉන්නවා. ඉතින් හැබැයි මේ එයා එයාව හැරවල ගන්න ඕනේ. මේ හැරවල ගන්නවා කියන්නේ එයා ඊනකට ඉන්න නින්දක නොවේ ඉන්නේ. අවස්ථාවක් දෙන්න ඕනේ. ඒ අවස්ථාවේ තණ්හාව නම් දෙන්නේ නැහැ කවදාවත්. මේ විඥානයේ නිති කරවන්නේ නැහැ තණ්හාව කවදාවත්. මොන විඥානයේද මේ හොයන විඥානයේ, සැප හොයන විඥානයේ නිති කරවන්නේ කවදාවත්. හැම විටම යාව ක්‍රියාකාරී මට්ටමේ කියන්නේ. කායිකව නිදාගෙන හිටිය, කායිකව ඇහැරගෙන හිටිය විඥානයේ ක්‍රියාකාරී. මොකද තණ්හාවට බයක් තියෙනවා මෙයා විඩාගත්තොත් අර ඇහැරෙයි කිය. මෙයා එක මොහොතකට හරි විවේක ගත්තොත් ඒ නිමේෂයේ අරයට ඉඩක් ලැබෙනවා. ඇහැරිලා එළියට එන්න. ඒ නිසා හැම විටම සංහාව කරන්නේ විඥානය කාර්යබහුල කරනවා. හැම මොහොතකම දහවලේ රාත්‍රී වෙනසක් නැහැ. දැන් ඒ නිසා තමා හිතවතුනි ඔය සමත භාවනාව වැඩගත් වෙන්නේ. සමතෙන් කරන්නේ මේ විඥාණයට විවේකයක් දෙනවා. මොන විඥාණයටද මේ සංඥාවක් සමග දුවන විඥාණයට විවේකයක් දෙනවා. ඒ විවේකයේ දෙන්නේ සංඥාව හරහා. එලින්ම විඥාණයට කියන්නේ සංඥාවට තමයි කියන්නේ දැන් මහන්සි නේද? විවේක ගත්තොත් ඊට වැඩිය හයියෙන් දුවන්න පුළුවන් නේද? එහෙම නැතු විවේකයක් නොගෙන හිටියොත් එහෙම වැඩි දුරක් දුවන්න හම්බෙන්නේ නැහැ. ලෙඩ වෙයි. ඇදගෙන වැටෙයි. විවේක ගත්තොත් මීට වඩා ජීවිතේ සාර්ථක කරගන්න පුළුවනි. මේ මෙහෙම කියවහම සංඥාව ඒක අල්ලනෝ ඇත්ත තමයි. ඒ නිසා තමයි සමතේ කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් සමතයක් කරන්න බෑ. ඉතින් තණ්හා විද දෙනවා සමතේට. මුලදී බෑ කියනවා. මුලදී බෑ කියනවා. තණ්හාව. එහෙම කොහොමද සහභාගියක් උකුත් නොකර හිටියොත් එහෙම මොනතරම් පාඩුද? මේ කතන්දර ටිකක් කියනවා. හැබැයි ඉතින් තණ්හාවට කියලා දුන්නාම සහභාගියක් විවේක ගත්තොත් එක දවසෙ ඊට වැඩිය හම්බ කරන්න පුළුවන්. මීට වඩා ඉගෙන ගන්න පුළුවන්. මේක වඩා යුතුයකම් ඉටු කරන්න පුළුවන් හොඳට. දැන් මෙහෙම කතන්දර ටිකක් කියවහම සංධාවට ඒ පිළිබඳ ඇල්මක් බැල්මක් ඇති වෙනවා. අහා හොඳයි එහෙනම් කළා බලමු. ඊට සංධාව කැමැති. ඒක සංධාව අකමැත්තෙන් සංධාව අකමැති නම් සමතයක් වඩන්න බෑ. මේ සමතේ වඩන්නේ සංධාවෙන් තමයි. ඒක ලොකු සංධාවක් තිබෙනවා. කාමච්ඡන්දේ නැති වුණාට කාමච්ඡන්දේ සමතෙන් අඩු වුණාට තණ්හාව අඩු වෙන්නේ නැහැ සමතේ. ඉතින් එහෙම විවේකයක් ගන්නවා විවේකයක් අරගෙන ඉවර වුණු ගමන්ම තණ්හාව කියනවා දැන් අපි අර කරමු මේක කරමු. දැන් හොඳට ආයෙ පණ ඇවිල්ලානේ. ඉතින් තණ්හාව කරන්නේ අර සමතෙන් විවේකගත් විඥානේ ආයෙ දුවනවා. එයාගෙන් තව වැඩ ගන්නවා. වැඩ කරන්න පුළුවන් එයාට දැන් වෙනදාට වැඩිය හොඳට සැලසුම් කරන්න පුළුවන් වෙනදා හැප්පුණු තැන් වල හැප්පෙන්නේ වැටුණු තැන් වල වැටෙන්නේ මේ සමත භාවනාවේ ප්‍රතිඵල සියල්ලම ලෞකිකයි කියන්නේ ඒ නිසා ඒ ওই දුවන සංහාවත් එක්ක දුවන ගමනට තමයි සමත භාවනාවේ ලොකු උදව්වක් ලැබෙන්නේ හැබැයි එහෙම විවේකයක් ගත්තහම අන්න අර අර මේ මතුවෙන්නට නොහැකිව ඉති කෙනාට දැන් එළියට එන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ උඩුහිත විවේක ගන්නවනේ. උඩුහිත කියන්නේ උඩුහිත විවේක ගත්තොත් තමයි යටිහිතට එළියට එන්න පුළුවන්. එයා එළියට එනවා. නොදෙන් කියාගෙන කෑ ගහගෙන අනබෙර ගහගෙන නොවේ. ඊන් සිරු එළියට. ඉතින් එළියට ඇවිල්ලා පුංචි අදහසක් දෙකක් දානවා. ඒ අදහස් දෙක තුන තමයි අපි අර මුලින් භාවනාවේදී ඉදිරිපත් කළේ මේ පමණ කල් මොනවද කළේ ඒ කළ දේවල් වලින් මොනවද දැන් ඉතිරිව තියෙන්නේ ලැබිලා තියෙන්නේ තා මොනවද කරන්න හිතන්නේ මෙහෙම පුංචි අදහසක් දෙකක් දානවා ලොකු තර්ක කර කර ඉන්න යන්නේ නැහැ ලොකු දේශනා පෑදන එහෙම බණ කියන්නේ නැහැ. එහෙම කිව්වොත් අහු වෙනවා. සංහාවට අහු වෙනවා. එයා බලාගෙන ඉන්නේ. ඒ නිසා එයාටත් නොදැනෙන්න එයාටත් රහසින් මේක මේ සාමාන්‍ය සිතිවිල්ලක් වගේ පුංචි අදහසක් ඔළුවට දාන. ඒ අදහස සාමාන්‍යයෙන් මතුවෙන්න නම් විවේකයක් ඕනේ. විවේකයක් අවශ්‍යයි. අවිවේකී වෙලාවට එහෙම සිතිවිලි ආව ආවත් ඒවා මේ පේන්නේ නැහනේ. එහෙම සිතිවිලි වලට ඉඩකුත් නැහැ. දකින්න වෙලාවකුත් නැහැ. බොහෝ විට එහෙම ඒබඳු සම්මා සංකප්පයන් මේවට තමයි සම්මා සංකප්ප කියන්නේ මේ සම්මා සංකප්පයන් වලින් ප්‍රයෝජනයක් ලැබෙන්නේ කෙනෙකුගේ ජීවිතයක් වෙනස් වෙන්නේ විවේකී අවස්ථාවක ආවොත් ආ එහෙම නැත්නම් දැඩි කම්පනයක සිටින විට දැන් තණ්හාවත් එක්ක දුවලා දුවලා දුවලා හිතාගන්න බැරි තැනකට ඇදගෙන වැටුනොත් ලොකු කන්දක් මුදුනට යමු කියලා ගිහිල්ලා ඒ කන්දේ උසටත් වඩා ගැඹුරු ප්‍රපාතයකට වැටුනොත් එහෙම අන්න එතනදි කම්පනයක් ඇති වෙන ලොකු බලාපොරොත්තුවක් සංහාව තියලා අර කාරියනවා මේ කාරියනවා ඔබගේ ලෝකේ මේ අත්දිනවා වෙනවා ඉතින් එහෙම රවට්ටල එක්කරන් ගිහිල්ලා රවට්ටලම නෙමෙයි ඉතින් එහෙම කියලා එක්කරන් ගිහිල්ලා හැබැයි ඒක කරගන්න බැරි වුණාම ලොකු ඇදගැටීමක් වෙනවනේ ඒ වෙලාවට තණ්හාව වෙවිලා උදව් කරන්නේ නැත්නේ තණ්හා උදව් කරන්නේ ඉතින් වැටුණා නම් හොරා නැකිටින්නේ ඉතින් ආයෙත් තණ්හායි වලිගේ මෙල්ලලා තමයි නැගිටිට වෙන්නේ. අන්න එහෙම වෙලාවකත් අර අර කෙනා කතා කරනවා. එයා කියනවා දැන්වත් හිතන්න. දැන්වත් හිතන්න. මේ හිතන්ට හොඳ වෙලාවක්. මෙන්න මේ අවස්ථා දෙකේ තමයි අර ආ උදව් කරන්ට පැමිණි කෙනා උදව් කරන්න ලැබෙන්නේ. එයා ඇවිල්ලා ඉන්නේ උදව් කරන්න. හැබැයි ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් කෙනෙකුට කියන්නේ සංනාව නම් හිතන්නේ හැම විටම එයා ආපස්සට අදින කෙනෙක්. කුලෙන් අදින කෙනෙක් කියලා. සංනාව සමතේට කැමති විපස්සනාවට කැමති නැහැ. සංනාව කැමති නැහැ විපස්සනාව. සමතේට නම් හරි කැමති. විපස්සනා කතාවක් නැතුව මෙතන ලොකු ගැටුමක් හදාගන්නෙත් නැතිව හිතවතුනි දැනෙන්න නොදැනෙන්න කළ යුතු මෙනෙහි කිරීමක් තමයි අවශ්‍ය වෙන්නේ. මා විප්ලවයක් නොවේ. සියල්ල උඩු යතිගුරු කරලා මම දැන් විපස්සනා කරන කෙනෙකු කියා එහෙමනම් මේ ගමනේ යන්න ලැබෙන්නේ නැහැ. එහෙම ගියපු කෙනෙකුත් නැහැ. යන්න පුළුවන් වෙන්නේ නොයනවා වගේ නොයනවා වගේ ඉන්න කෙනෙකුට මේ උදව් කරන්න පැමිණි ඒ කෙනා කෙනා කියන්නේ පුද්ගලයෙක් විදිහට කතාවට පහසු නිසා කියනවා නිසා <clears throat> එහෙම පුද්ගලයෙක් නෙවෙයි මේ ස්වභාවය හැමදේම අපේ පස්සෙන් ආවා හැමදේම ආවා. කොයි වෙලාවෙ හරි මේ මිනිස්යාට අත දෙන්න ඕනේ. කොයි වෙලාවෙ හරි. හිතවතුනි එහෙම උපනුපන් ආත්මික උපනුපන් භවයක උදව්වක් කරන්න සැබෑම උදව්වක් කරන්න සැබෑම උපකාරය කරන්න අපේ පස්සෙන් පැමිණි තවත් කෙනෙකු නැහැ උදව් කරන්න එනවා ඉන්නවා. ඇත්තටම උදව් කරන්න. නමුත් මෙහෙම මේ ජන්මෙන් ජන්මෙට භවයෙන් භවයට ආත්මෙන් ආත්මයට සංසාරෙන් සංසාරෙට කොහෙද යන්නේ? එතෙන්ට ඇවිල්ලා බලාගෙන ඉන්නවා කොයි වෙලාවෙද උදව් කරන්නේ. එහෙම කෙනෙක් තවත් නැහැ. ඒ තමයි අපිට තියෙන එකම පිළිසරණ. ඒක නෙවෙයි. එකම පිළිසරණ අප ඇතුළෙම ඉන්නවා අපට ගැලවෙන්නට පාර කියා දෙන්න කෙනෙක්. එළිය නෙවෙයි ඇතුළෙම ඉන්නවා පාර කියා දෙන කෙනෙක්. ඉතින් යාට බෝධිචිත්තේ කීවත් සමත් නැහැ. <coughs> බෝසත්සිත නැත්නම් ප්‍රඥාව එහෙම නැත්නම් අභ්‍යන්තර මිත්‍රයෙක් මේ මොන නමක් කියවත් සම නැහැ. නමක් නැති වුණත් කමක් නැහැ. පාරමිතා කියවත් කමක් නැහැ. මේ සියල්ලම භාවිතා කරන්න පුළුවන්. විපස්සනාවේදී අපි අමුන් කන් දෙන්නේ අන්න ඒ අපේ අභ්‍යන්තරයේ සිටින ආධ්‍යාත්මික ගුරුවරයාට. එතුමා තමයි සැබෑම ආධ්‍යාත්මික ගුරුවරයා. විපස්සනා ගුරුවරුන් ඔව් බාහිර ඉන්නවා. ඊටම විශිෂ්ට කර්මස්ථානාචාර්යයන් වහන්සේලා ඉන්නවා. ඒ ඒ කර්මස්ථාන ඒ ලැබෙන කර්මස්ථාන වලින් අපිට උගන්වන්නේ නේ අපේ ඇතුලේ ඉන්න ඒ විපස්සනා ගුරුවරයා ඇහුම් කන් දෙන්නේ කොහොමද කියලා. ඒ අභ්‍යන්තරයට සමන් දෙන්නේ කොහොමද? විපස්සනාව ගනුදෙනු කරන්නේ අභ්‍යන්තරයක් සමගයි. මතු පිටක් සමග නොවේ. ගැඹුරත් එක්ක. කොහොමද සමන් දෙන්නේ? දැන් බුදුරජාණන් වහන්සේ දුන්නු කමතහන් දැක්සත් සුදු රෙදි කඩක් දීලා මේක පිරිමදි. පිරිමදින ගමන් කියන්නේ මේ පිරිසිදු කරනවා පිරිසිදු කරනවා රජෝ හරණං රජෝ හරණං රජෝ හරණ කියන්නේ මේ කියන කිලුතු දූවිලි ඉවත් කරනවා ඉවත් කරනවා කියලා හිත හිත මේක පිරිමදින දැන් මේ උඩට මතු පිට හිත කියනවා මේ මේක පිරිසිදු කරනවා පිරිසිදු කරනවා කිලුතු ඉවත් කරනවා ඉවත් කරනවා මේක දිහා බලාගෙන පිරිමදිනකොට වෙන්නේ එයි ප්‍රතිවිරුද්ධ පැත්ත අනිත් පැත්ත නෙවෙයි කිලුට වෙනවා හිතේ. මේ කාටවත් මේක තේරෙන්නේ නැහැ. ගන්නවට තේරෙන්නේ නැහැ මෙතන වෙන්න යන්නේ කුමක්ද කියලා. එයා දන්නවනම් මේක දීත දෙන්නේ නැහැ. හැබැයි නිකම්ම නිකන් සුදු දෙවි කැලලක් ඔය මේ අතින් අතුල්ලන්නේ දුන්නේ. රජෝහරණන් කියන නිසා ආත්ම ඔයා කරන්නේ කියලා. ගන්නවට ඔයා කරන්නේ. ඉතින් මෙහෙම කරනකොට අන්නරේ අභ්‍යන්තර ගුරුවරයාට කතා කරන්න අවස්ථාවක් ලැබුණා කියනවා. ඔයා කියන්නේ එකක්. කරන්නේ තව එකක්. ප්‍රතිඵලේ තවත් දෙයක්. ඒත් මේ පරස්පරයේ දකින්න. ඔබට ඕනේ දේ නෙමෙයි ලැබෙන්නේ. ඕනේ දේ නෙමෙයි ලැබෙන්නේ. හොයාගෙන යන දේ නෙමෙයි ලැබෙන්නේ. ඒ ප්‍රතිවිරුද්ධ පැත්ත. හැමදේම උනේ මේක. අද විතරක් නෙවෙයි ඔය රෙදි කෑල්ලක් පිළිමදින අවස්ථාවයි පමණක් නෙවෙයි එදා මෙදා තුර හැමදේම සිදුුනේ මෙයයි. අපිට ඇත්තටම ඕනේ උනේ කුමක්ද? දුකක් නොවන සැපක්. කිලිටු නොවන පවිත්‍රත්වයක්. ඒනේ ඔබට හැමදේම ඕනේ උනේ. ඒ සඳහානේ හැම දෙයක්ම කළේ හැබැයි ඒ ලැබුණාද? ඒද ලැබී තියෙන්නේ. දැන් අන්න අර ඇතුළේ ඉන්න විපස්සනා ගුරුවරයා කතා කරනවා. මේ වර්තමාන අත්දැකීමක් එක්ක ඔබ කියන දේ එකක් කරන දේ තව දෙයක් ලැබෙන්නේ ඊට සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්. මේක ඔබට අවශ්‍ය. මේක අවශ්‍ය. මේ මේ තමයි කමතන. අර රෙදි කෑල්ල පිරිමැදීම නෙවෙයි කමඨාන. ඒක බාහිර කමඨාන. ඒ බාහිර කමඨානෙන් බාහිර කමඨාන දුන්නේ බාහිර ගුරුවරයෙක්. ඒ බාහිර ගුරුවරයෙක් බාහිර කමඨාන දෙන්න ඕනේ. බාහිර ගුරුවරුන්ට දෙන්න පුළුවන්නේ බාහිර කමඨාන පමණයි. බාහිර කමඨානෙන් සිදු වෙන්නේ අභ්‍යන්තරේ ඒ කමඨානට දොර ඇරෙනවා. අභ්‍යන්තර ගුරුවරයාට කතා කරන්න අවස්ථාවක් ලැබෙනවා. විපස්සනාවේ අංශ දෙකක් තියෙනවා. භාවනාවේ අංශ දෙකක් නේ සමත විපස්සනා. විපස්සනාවේ අංශ දෙක තමයි බාහිර සමතහන් සහ අභ්‍යන්තර ආධ්‍යාත්මික සමතන. ආධ්‍යාත්මික කියන්නේ අභ්‍යන්තර සමතන. පොතපත වලින් බාහිර කර්මස්ථාන ආචාර්යයන් වහන්සේලාගෙන් අපට ලැබෙන්නේ බාහිර කමතන. ඒ කියන්නේ ඒවා මේ බාලයි නෑ පහළ නෑ. ඒ අත්‍යවශ්‍යයි. ඒ තමයි මේ අභ්‍යන්තරයට යන්න ගේතු වෙයි. එතනදී ඒ අභ්‍යන්තරයේ දොර ඇරුණු ගමන්ම අන්න ඇතුළේ ඉන්න විපස්සනා ගුරුවරයා කතා කරන්න පටන් ගන්නවා. එයා කියන්නේ මෙන්න ওই පණිවිඩය තමයි. ඔබ හේුවේ මොනවද? හේුවේ දුකක් නොවන සපක්ක. කවදාවත් අපිරිසිදු නොවන පිරිසිදු බවක් එන්නේ. ඒ තමයි ඔබේ එකම ඕනෑකම, එකම ආශාව. දුකක් වෙන සැපක් කවදාවත් ඔබට ඕනේ නෑනේ. ඔබ හෙව්වෙත් නෑනේ. අද hina වෙලා හිත හඳන්න ඔබ කවදාවත් ප්‍රාර්ථනා කළේ නෑනේ. අදත් hina වෙලා හිතත් hina වෙන්න තමයි ඔබ හිතුවේ ප්‍රාර්ථනා කළේ. නමුත් ලැබුණේ කුමක්ද? අද hinaවයි හෙට කඳුලයි. අද hinaවයි හෙට කඳුලයි. අද කඳුලයි ඊයේ hinaවයි. දැන් මේ තමයි ලැබුණේ. දැන් මේ මේකද ජීවිතේ මේකටද ආවේ. මෙහෙමද දිගටම ඉන්න හදන්නේ. මැරෙන්නත් හදන්නේ කොහොමද? දැන් මේ මේ ටික එන්නේ ඔළුවට කුළු ගෙඩියකින් ගැහුවා කියන්නේ යනවා. වචන වලින්ම නෙමෙයි. වචන ඕන වෙන්නේ එළියෙන් කතා කරන කෙනෙකුටනේ. භාෂාවක් වචන අවශ්‍ය වෙන්නේ අපි බාහිර කෙනෙකුට හම්බන් දෙන විට. පොතක් කියවන විට. මේ කර්මස්ථානයේ වචන වලින් තොරව ලැබෙන්නේ. ඒ නිසා හරි ඒක රහස්‍ය පණිවිඩයක්. වචන වලින් නම් පණිවිඩය දෙන්නේ ඕන කෙනෙකුට ඒ පොත කියවන්න පුළුවන්. ඒ ළඟට වෙලා සම්දීගෙන ඉන්න පුළුවන් මොනවද මේ කියන්නේ? හොයාගන්න පුළුවන්. හැබැයි මේ පණිවිඩය Tamante විතරයි ඇහෙන්නේ. ඒ ඇහෙන්නේ මව් භාෂාවෙන්වත් දෙවෙනි භාෂාවකින්වත් නොවේ භාෂාවකින් තොරව. එතන භාෂාවක් නැහැ ඒක සංනාවට ඇහෙන්නේ නැහැ. භාෂාවකින් කිව්වොත් එයාට ඇහෙනවා. එහෙම නැතුව සංනාවට නොතේරෙන භාෂාවකින් සංනාවට කියවදන්ට බැරි භාෂාවකින් තමයි කියන්නේ කීවත් සමක් නැහැ. එහෙම තියාගෙන තියාගෙන යනවා. දැන් ඔළුවට කුළු ගෙඩියකින් ගහගෙන ගහගෙන ගහගෙන යනවා. එකපාරක් ගාලා නවතින්නේ නැහැ. කලබලක් එකපාරක් ගැහුවාම කෑලි වලට කැඩිලා කුළු මේ කුඩු වෙන්නේ නැහනේ. දිගටම දිගටම ගහනවා. ඒ ගහන ඉඩ දෙන්න. ඒ කුළු ගෙඩි පහරවල් වලට ඉඩ දෙන්න. සාමාන්‍යයෙන් වෙන්නේ බය වෙනවා තැති ගන්න. මේ අභ්‍යන්තර ගුරුවරයා කතා කරන්න පටන් ගත්තාම බය වෙනවා. බය වෙලා එදාට සංහාව බදා ගන්නවා. දැන් බය වුණ ගමන් අපි කරන්නේ බදා ගන්න එක. අපිට විශ්වාසයේ තියෙන කෙනෙක්ව බදා ගන්න. මේ අපිට සාමාන්‍ය විඥානයේ විශ්වාසයේ තියෙන සංහාව. ඉතින් යාව බදා ගන්න. යාව බදා ගත්තාම ආයි ඉවරයි. ඉතින් ආයි ටික දවසකට හරියට ආයි කතා කරන්න ලැබෙන්නේ නැහැ අභ්‍යන්තර ගුරුවරයා. සංහාව සනසන ඕල්වට දාලා කියනවා බය වෙන්න එපා මම හිතනවා. කොහොම හිතුණට ඕවා ඇත්ත නෙවෙයි කියලා ඔන්න පෙන්නනවා hina වෙලා ඉන්න මිනිස්සු. පෙන්නනවා වැඩ දෙන අය, පෙන්නනවා අම්බ කරන අය, පෙන්නනවා අඳුන් වෙන අය, පෙන්නනවා මේ ඔක්කොම පෙන්නලා ආයේ මුලා කරනවා. ඉතින් එයා මුලා කරනවා, මෙයා අවදි කරනවා. ආය මුලා කරනවා, ආය අවදි කරනවා. දැන් විකතම මුලා වෙලා හිටිය කාලේ ඉවරයි. ඉගෙනට මුලා වෙලා හිටිය කාලේ අවසානයි දැන් වෙන්නේ වරින් වර හැරෙනවා වරින් වර ඊන දකින්න. ආයෙත් හැරෙනවා ආයෙත් ඊන දකින්න. ඊන දකින්න විට සංහාව එකයි ඉන්නේ සංහාව තමයි සියලුම හින පෙන්වන්නේ. අනවදි වුණාම ආධ්‍යාත්මික විපස්සනා ගුරුවරයා ධර්ම දේශනා කරනවා. ඉතින් ඒ තැහුම් කන් දෙන්න පටන් ගත්තොත් ඒ අනුව මෙනෙහි කරන්න පටන් ගත්තොත් ඒ අනුව ලෝකේ දිහා බලන්න පටන් ගත්තොත් තමන්ගේම ජීවිත අත්දැකීම් ඒ අනුව විග්‍රහ කරගන්නට පටන් ගත්තොත් වැඩි වැඩියෙන් ඇහෙන්න පටන් ගන්නවා. වැඩි වැඩියෙන් තේරෙන්න පටන් ගන්නවා. මුලින් ගොඩාක් කිව්වහම ටිකයි තේරෙන්නේ. ඊට පස්සේ ටිකක් කියනකොට වැඩියෙන් තේරෙනවා. හිතවතුනි මේ තමා විපස්සනා මාර්ගය මෙතන සූක්ෂමව යායුතු ගමනක් අඩාගෙන බිඳගෙන පෙරලගෙන යන්න බෑ එහෙම යවන්නේ සංසාර අඩාගෙන බිඳගෙන පෙරලගෙන කෙනෙකුව භාවනාවට දාන්නේ සංසාර එහෙම දැම්මාම තණ්හාව දැන්න මේ මනුස්සයා දවස් එක්කම තින්නේ එපා වෙලා එනවා. අනිත්‍යයටත් එපා කරනවා භවනාව. එහෙම නැතුව නොයනවා වගේ යෑම. නොයනවා වගේ කාටවත් තේින්න යනවා කියලා. හැබැයි යෑම. මේ විදිහට හිතවතුනි ගැඹුර හොයාගෙන, හරය හොයාගෙන, දොළගත්ය විවිධ දකිමින් ඒ බොළඳ භවෙහි වහලෙකු වීමේ ආදීනව දකිමි. මේ මොහොතේ සජීවී වීමත් සොදිමත් වීමත් තමා විපස්සනාවෙන් විය යුත්තේ කෙරෙන්නේ. ඒ දැක්මත් එක්ක අපි තව විනාඩි කිහිපයක් භාවනා නියෝගී වෙමු. මේ ඇසු කාරණා ඔස්සේ